ඊළඟට අහලා තියෙනවා තේභාගයක් පමණ පිරිත් සජ්ජායනා කොට සියලු දෙනා පිරිත් නූල් අතේ ගැට ගසයි. නූලේ පිරිත් තිබෙනවාද? මෙය බුදුන් වහන්සේ අනුමත කළ දෙයක්ද? දැන් කාලේ හැදෙන ළමයි මේ ප්‍රශ්න කරනවා අනුකම්පාවෙන් පදලා දෙන්න. <laughs> එතකොට දැන් නූලේ පිරිත් තියනවා කියන එකක් නෙමෙයි වෙන්නේ. දැන් මේ දරුවන්ට කියා දෙන්න කාන්දම් කෑල්ලක් අරගෙන යකඩ කෑල්ලක් අරගෙන එකම පැත්තකට අතුල්ලගෙන අතුල්ලගෙන අතුල්ලගෙන ගියොත් මොකද වෙන්නේ? කාන්දමක් හැදෙනවා. ඒ කාන්දමක් හැදෙනවා කියන්නේ මොකක්ද වෙන්නේ ඇත්තටම? විද්‍යාත්මකව අර යකඩේ තියෙන අංශු ටික අණු ටික එකම දිශාවකට දිශාගත වෙනවා. දැන් මේකට අමුතු වෙන්නේයක් එකතු වෙන්නේ නැහැ. තිබිච්ච අංශු ටිකම තමයි. හැබැයි අංශු ටික එක පිළිවෙලකට එක දිශාවකට සකස් වෙනවා. ඒ සකස්වනහම ඒක තුල අමතර ශක්තියක් ගොඩනගෙනවා. ඒ ශක්තිය ගොඩනගුණන් පස්සේ එක් අග්‍රයකින් බොහෝ දේවල් බැහැර කරන්න විකර්ෂණය කරන්න සමත් වෙනවා. අනිත් අග්‍රයෙන් බොහෝ දේවල් ආකර්ෂණය කරගන්න සමත් වෙනවා. මේ වචන හඬ ධ්වනිය කියන එකෙන් මේ අවකාශය බොහෝ දේ වෙනස් කරන්න පුළුවන්. සමහර සියුම් නාදවලින් මේ වීදුරු සම්පූර්ණයෙන් පුපුරවන්න. මේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් සීල් කළොත් සම්පූර්ණයෙන් බිඳින්නට පුළුවන් මහා සද්දයක් ඕන නැහැ. ඉතාම සියුම් මේ. ඒ එතන තියෙන ෆ්‍රීකන්සියට වඩා ඔව් වෙනස් විදිහකට. එහෙම නැත්නම් ඒකත් එක්ක හරියටම සම වෙන්නට මෙතන තියෙන ෆ්‍රීකවන්සියට හරියටම සම වෙන්නට මෙතන தත්ත්වය ඇති කරන්න පුළුවන් නම් පැහැදිලි වෙනසක් ඇති කරන්න පුළුවන්. එතකොට මේවා අද ලෝකේ බොහෝ විද්‍යාත්මක පරීක්ෂණ තුළින් සනාථ කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දරුවන්ට පිරිත කියලා මේ වචන මේක අස්සට රින්ගනවා නෙමෙයි මේ පිරිත් නූලක් තුල තියෙන යම්කිසි අංශු ටිකක්. එතකොට ඒවා යම් ක්‍රමයකට සැකසෙනවා අර පිරිත් සජ්ජායනාවත් එක්කලා. දැන් අද ওই ජපානයේ වගේ රටවල් වල ඒවා පරීක්ෂණ කරලා තියෙනවා සාමාන්‍ය වතුර ටිකක් අරගෙන ඝනීභවනය කරලා ඒවා බැලුවෙන් පස්සේ ඒවැ ජල අංශු තියෙන රටාවයි පිරිත් කරපු වතුර ටිකක් ඝනීභවනය කරලා ඒක පරීක්ෂා කරලා බලන පස්සේ ඒවැ ජල අංශු වල ස්වභාවයයි හාත්පසින් වෙනවා පිරිත් කරපු වතුර වල ජල අංශු එක්තරා රටාවකට විචිත්‍රවත්ව සැකසීලා තියෙන එකම රටාවකට අර වේ එහෙම නැහැ. ඒවා එක එක රටාවට ඒවා පවතින. ඉතින් මේ විදිහට ජලයට ඒ වගේම පඨවි ධාතුවට පඨවි ආපෝ මේ දෙකම බල ගන්නවන්නට පුළුවන් වේගවත්ව කම්පණය තුලින්. ඒතර පිරිත කියන එක සැකසීලා තියෙන්නේ අර්ථයත් ඇතුළත් වෙන හැටියට ඒ වගේම ඒ ධ්වනියත් එක්කලා කම්පණය වෙන රටාව තුළින් එක්තරා ක්‍රමානුකූලව ශක්තියක් ගොඩනගෙන හැටියටයි අර යකඩේක කාන්දම හරි නැත්නම් කාන්දමේ යකඩේ හරි එකම පැත්තට ස්පර්ශ කරනකොට අණු ටික එක් දිශාවකට අග්‍ර ටික එක් දිශාවකට දිශාගත වුනහම ඒ තුල අමතර ශක්තියක් ගොඩනගෙනවා වගේ අර පිරිත් නූලේ පිරිත් පැන් ටිකේ සුවිශේෂ ශක්තියක් ගොඩනගන්න පුළුවන් අපේ අපේ තියෙන සජ්ජන සමාජ සංවර්ධන පදනම කියලා අපි ඒකේ ඒ බඳු කාරණා පිළිබඳ විවිධ පරීක්ෂණ කරනවා විටින් විට අපි එක් අවස්ථාවක අවුරුද්දක් එක දිගට පිරිත් කිව්වා මණ්ඩපයක් හදාගෙන කර්මීනක සූත්‍රය. එතකොට ඒ අවුරුද්දක් කීමේ පරමාර්ථය තමයි අවුරුද්දක් ගත වෙනකොට මේ පෘථිවිය සම්පූර්ණයෙන් Taman වටා එක් වලල්ලක් එහෙම නැත්නම් සූර්යා වටා එක් වතාවක් භ්‍රමණය වෙනවා. එතකොට අර අවුරුද්දක් මුළුල්ලේ පිරිත් සජ්ජායනා කළාම සම්පූර්ණම ඒ වලල්ල වටාම ඒ ශක්තිය ගොඩනැගෙනවා. ඒක තමයි අපේ ඉලක්කයනේ. ඊට පස්සේ අවුරුද්ද මුළුල්ලේ පිරිත් කියලා නිම වෙනකොට මාලිමා යන්ත්‍රය ගෙනල්ලා ඇල්ලුවාම මොන පැත්තෙන් ඇල්ලුවත් කටුව හිටින්නේ මණ්ඩපේ වැත්තට. උතුරට නෙමෙයි. මාලිමා යන්ත්‍රය මොන පැත්තෙන් ඇල්ලුවා වුණත් මණ්ඩපේ පැත්තට තමයි හැරෙන්නේ. ඒතකොට අන්තිම දවස් වෙනකොට ටැන් භාජනේ මෙහෙම උතුරලා වැක් කරම ඒ පිරිත් සජ්ජායනා කිරීමත් එක්ක. ඉතින් මෙහෙම බොහෝ දේවල් වෙනස් කරන්න පුළුවන්. ඒ පිරිතේ බලයත් එක්කලා. ඒකට මානසික ශක්තිය වගේම හඬ කම්පණය කිරීමේ ශක්තිය ප්‍රබල සහදායකත්වයක් තියෙනවා. ඒක එකක් තමයි දැන් ඒක අනිත් ඒවාත් එක්ක ස්පර්ශ වෙන ගැටෙන ස්වභාවය. ඉතින් ඉක්මනට කිලිටි වෙනවා නම් ඒක ඉවත් කළාට කමක් නැහැ. එහෙම මෙච්චර කාලයක් රැඳෙනවා කියලා අපිට නියම කරන්න බෑ. මොකද දැන් අර යකඩේ කාන්දම් බලය ඇති කරලා මේක කොච්චර කලක් රැඳෙනවද කියලා අපිට නිශ්චය කරන්න බෑ. ඒක ඉතින් අනිත් ඒවත් එක්ක මුසු වෙන විදිහත් එක්ක තමයි ශක්තිය අඩු වැඩි වෙන්නේ. ඊළඟ අනෙක් කාරණේ තමයි තමන්ගේ මානසික විශ්වාසය. ඒ විශ්වාසය තියෙන තාක් කල් පිරිත් නූල නෙමෙයි නිකන් නූලක් ගැට ගහලා තිබ්බත් ඒකෙන් යම් ශක්තියක් Tamanට තියෙනවා මනසත් එක්ක බද්ධ වෙනවා නම්. ඉතින් එහෙම විශ්වාස කරන්නේ නැති තැන ඒතරම් බලයක් ගොඩනගෙන්නේ නැහැ. මොකද ඒක මනසට බද්ධ වෙන්නේ නැති නිසා. එතකොට කෙනෙක් තර්ක කරන්න පුළුවන් එහෙනම් එතන මනසේ විශ්වාසයෙන් තියෙන කියලා. මනසේ විශ්වාසය විතරක් නෙමෙයි. බාහිර දේවල් වල සහාය ගන්න අපට මනසේ ඒ පිළිබඳව යම්කිසි සම්බන්ධයකුත් තියෙනවා නම් තමයි ඒක පහසු. දැන් ඒ නිසානේ දැන් එකම බෙහෙත එකම රෝගයට දීලා ඒක විශ්වාස කරන්නේ නැත්නම් සමහරට ලෙඩේ සුව වෙන්න ප්‍රමාද මොකද ඒ විශ්වාස නොකිරීමත් එක්කලා ප්‍රතිශක්තිය හරියට ගොඩ නැගෙන්නේ හොඳ විශ්වාසයෙන් ඒ බෙහෙත් වල බොනවා නම් ඒකත් එක්කලා ලොකු බලයක් ගොඩ නැගෙනවා ඉක්මනින් රෝගී සුව වෙනවා.